දැන් අපි පොදු කමඨාන් සුද්ධ කිරීමේ වැඩපිළිවෙල ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා අපි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු. කාටරි අවශ්‍ය දාවක් තියෙනවා නම් සතිವಾರයේ අතර වාරදී විද ප්‍රස්තාව අනුව ප්‍රශ්න හෝ ප්‍රකාශන කරන්න කරුණා කළා හඳුන්වා දීලා තියෙන මයික් එක පාවිච්චි කරන්න කියලා මතක් කරනවා. ඒ මතක් කිරීමත් එක්ක අපි රජි මහත්තයා ඉල්ලීමක් කරනවා ලිඛිත ප්‍රශ්න සභාගත කරන්න කියලා. ස්වාමින් වහන්ස මෙම වැඩමුළුවට සහභාගී වී පුරුදු පුහුණු භාවනා ක්‍රම අපගේ ගිහි ජීවිතයේදී දිගටම පවත්වාගෙන යාම සාර්ථකව කළ හැකි කෙසේද? නැවතත් කලින් කලට මෙවැනි වැඩමුළුවලට සහභාගී වී ගැටලු निराකරණය කරගෙන භාවනා පුහුණු කිරීමට අවශ්‍යයි. නැවත පැමිණෙන තෙක් මෙය මේ අයුරින්ම පවත්වාගෙන යාමට උත්සාහ ගැනීම ගැන ඔබ වහන්සේගේ අදහස් සහ උපදේශ බලාපොරොත්තු වෙමි. නිර්වාණ සරණයි. මේක ඇත්තටම මෙහිදීක නොසලකා හැරලා නැහැ. මෙහිදී කියන්නේ පරියංකයෙන් සක්මණෙන් පිට මෙහි එදිනෙදා වැඩ කරනකොට කොච්චරක් Taman සතිය පවත්තන්න එහෙම නැත්නම් සතිමත් වෙන්න උත්සාහ කරනවද කියනවනම් ඒ ටික තමයි අපිට ආදර්ශයක් විදිහට ගෙදර ගියාම උදව් වෙන්නේ. මේ ගෙදර ගියාම මේ වගේ භාවනා ශාලා මේ වගේ වට කරගත්ත උපාසක මහතුරු උපාසිකාවන් නැහැ. ගෙදර ගියාම තියෙන වෙනම වාතාවරණයක් සක්මන් මලුත් නෑ මේ වගේ. නමුත් මේ මෙහෙදී ඉන්නකොට සක්මණෙන් තොරව පර්යංකෙන් තොරව ගත කරන කාලය කොච්චරක් සතිමත් වුණාද කියලා කියන්න කැමති නම් මොකක්ද ඒකෙන් ලැබිච්ච අත්දැකීම කියලා විස්තර කරන්න කැමති නම් ඒ අනුව ඒකේම විස්තරයක් තමයි පැතිරීමක් තමයි gedara දුරදි සිද්ධ වෙන්නේ. පුළුවන් නම් හොඳයි. සක්මන පරියන්කේ සක්මන පරියන්කේ දිගට කරගෙන යන්න ලැබෙන ලැබෙන වෙලාවල් හැටියට ඒ නිසා එදිනදා වැඩවල සතිය පැවැත්වීම කියලා මූලික උපදේශ පන්තියේ අන්තිමටම තියෙනවා පරිච්ඡේදයක්. ඒක හොඳට කියවගන්න වැඩක් කරනකොට නැවතිල්ල කරන්න සතිය සතියෙන් කරන්න තමන්ගෙම නිකුත් වෙන සද්ද වලට අහුම්කම් දෙන්න. වැඩක් කරනකොට තමන්ගෙන් නිකුත් වෙන කොච්චර දෝ සද්ද ඒවට අහුම්කම් දෙනකොට තේරෙයි මේ වැඩේ මෙච්චර සද්ද නැතුව කරතෑයි කියලා. මෙච්චර කතා බතා නැතුව කරතෑයි කියලා. අන්නේම නිහඬ බව වැඩ කරන්න පටන් අරගත්තොත් නිහඬ බව Tamanට ප්‍රතිලාභයක් වශයෙන් ලැබෙවි. නමුත් එහෙම එදින්දා වැඩවලදී Taman කලගෝසා වැඩි නම් කෑකොසම් ගන්න වැඩි නම් Tamanටත් අනුන්ගෙන් බාධා පැමිණෙනවා. ඒ නිසා හුඟක් වෙලාවට නැවතිල්ලේ සතියෙන් තමන්ගේම සද්දවලට අහුම්කම් දෙමින් කටයුතු කරන්න මේ ඉන්න ටිකෙත් ගෙදර ගියාමත් ඒක තමයි කරන්න තියෙන්නේ. ඒ නිසා මුල් මේ මේ හදලා දෙන CD එකේ මුල් කොටහේ මූලික උපදේශ පන්ති ඇතුල් කරනවා. මම හිතනවා චන්දනය කරනවායි කියලා. එතකොට ඒකට අහුම්කම් දෙන්නේ ඒකේ අවසාන භාගයේ තියෙනවා. එදිනදා වැඩ නැත්නම් එදිනදා ජීවිතයේදී සතිය පවත්වනකොට ඒක තමයි මේ අහන උපදේශේ. ඒ ටික ප්‍රායෝගික මේ මූලධර්ම වශයෙන් ගන්න මෙහෙදි පුළුවන් තරම් ප්‍රායෝගිකව කරලා බලන්න. කිසි කෙනෙක් නැහැ Taman තනියම ඉන්න කියලා හිතාගෙන මෙහෙදි හරි gedere හරි වැඩක් කරන්නේ කොහොමද කියලා. ගරු ස්වාමීන් වහන්ස මම සක්මන් භාවනාවේ යෙදෙමින් සිටින විට පැය භාගයක් පමණ මට ක්ලාන්ත ස්වභාවයක් මත් වූ ගතියක් වැනි බවක් ඊයේ දවසේදීත් අද දවසේදීත් මට දැනුණා. එසේ සිදුවීම භාවනාවේ දියුණුවක් සිදුවීමද නැතිනම් භාවනාවේ දියුණුවට බාධා වීමක්ද යන්න මට පැහැදිලි නොවුනි. නමුත් ඒ කිසිවක් ගණන් නොගෙන භාවනාව ඉදිරියට කරගෙන යාමට උත්සාහ කළ නමුදු තරමක් අපහසුය. මීට කලින් සක්මන් භාවනාවේදී එවැන්නක් දැනගන්නට නොලැබුණි. භාවනාව දියුණු කරගත යුතු වන්නේ කෙසේද යන්න කාරුණිකව අනුග්‍රහ කරන සේක්වා. ඔබ වහන්සේට නිවන් සුවයම ලැබේවා. මේක ඉතින් මිශ්‍ර වාක්‍ය රාශියක් තියෙනවා. මේක දියුණුවක්ද පසුබෑමක්ද කියලා කියන්න අමාරුයි කියලා. කෙසේ නමුත් මේ බාධාව තියෙද්දි කරන්න උත්සාහ කරා කියලා ඒක තමයි ලොකුම ජයග්‍රහණය. අපිට බාධා නැති ලෝකයක් හම්බ වෙන්නේ තියෙන බාධාව තියෙද්දිත් නැත්නම් බාධා තියෙද්දිත් තමන් ගත්ත අරමුණ මම ගත්ත අදහස ඉදිරියට කරගෙන යන්න පුළුවන් ඒක ඒකාන්ත ජයග්‍රහණයක්. ඒක ඒකාන්ත භවනායේ දියුණුවක්. අපිට යණ යන තැන් වල වගේ සක්මන් මලු වෙලාවල් හම්බ වෙන්නේ හම්බ වෙච්ච වෙලාවේදී ඇතුලෙන් කරදර වෙනවා පිටින් කරදර වෙනවා ඒ ඔක්කොම සංසිඳ සක්මන් කරන්න හම්බ වෙන්නේ මේ කරදර තියෙද්දි මම මගේ ශද්ධාව කඩා ගන්න නැතුව දරාගෙන සක්මන් කරනවා නම් ඒක ඇතර අමාරුවෙන් උපයගත්ත සල්ලියක් වගේ වටිනාකමක් තියෙනවා නිසා බාධාවක් වෙන්නේ හිත කරදර ගත්තොත් මේ ආපු කරදරේ හිට කරදර ගන්න නැතුව කරගෙන යන්න ශක්තිය තියෙනවා නම් ඒ කාන්තේ මේක ප්‍රතිශක්තියක් වෙනවා. දැරීමේ ශක්තියක් වෙනවා. ඒක කාටවත් හොරකම් කරන්න පුළුවන් එකක් නෙවෙයි. ප්‍රශ්න එනකොට ඒක කාටවත් කියන්න යන්න එපා. කියන්න යෑමෙන් තමයි අපේ ආත්ම බිඳ වැටෙන්නේ. ඉච්ඡා බංගත්වයක් සිද්ධ වෙන්නේ. මුවින් නොබැන කියන වචනයක් තියෙනවා ලංකාවේ. කියන්න එපා කාටවත්. පැමිණි දුක් පණිතයි කියලා කාගෙන දරාගෙන ඉවසගෙන ඉන්න ඕනේ. එතකොට යාට සබහ ධර්මයට උදව් ලැබෙනවා. එහෙම නැත්නම් ක්‍රමසහවිදි පහළ වෙනවා. මේක ඉස්සරහට ඔය ට්‍රේඩි කරදරයක් ආවත් මම මේ වැඩේ කරනවා කියන හැකි සංඥා වෙනවා. එහෙම නැත්නම් මේ පුංචි පුංචි දේවල් එක එකනට කිය කියා ඒ වුණා මේ හැම වෙලාවෙම සැකයකට පහල කරගත්තොත් මේ පිටියක් මැදපත්තු කරව පහන් දැල්ලක් වගේ එහෙන් උලන් වෙනකොට මෙහෙට නැමෙනවා මෙහෙන් උලන් වෙනකොට එහෙට නැමෙනවා කවදාකවත් දැල්ල කෙලින්පත්තු වෙන්නේ නැහැ. නිවෙන්නේත් නැහැ. ඒ වගේ තමයි. නමුත් තමන් උත්සාහ කරන්නේ හිත කරදර නොගෙන සිටීම. කොච්චර දෝ කට්ටිය ඇවිල්ලා කනපින්දම් ගැහුවට, කොච්චර දෝ කට්ටිය ඇවිල්ලා අඬහව ගෑවට කනකට ගන්නෑ. ඇහිච්ච දේ නෑ වුණා බීරෙක් වගේ ඉනවා. දෙකපු දේ නොදැක්කා වගේ පොට්ටෙක් වගේ ඉන්නවා. දැනුනේ නොදැනුණා වගේ මූඩෙක් විදියට ඉන්නවා. ඥානයක් තිබුණාට මෝඩෙක් වගේ ඉන්නේ. පණ තිබුණාට මිනිහක් වගේ ඉඳලා හරි අපේ ඥාන බේර ගන්න ඕනේ. ඒක පිටමද එක වාක්‍යයක් තියෙනවා මේවා කරදරට නොගෙන මම ඉදිකට කරගෙන ගියයි කියලා. ඒක තමයි මේක දියුණු වෙන බවට විශේෂයෙන් දියුණු අපේක්ෂා කරන බවට තියෙන ලකුණ. ඒක තමයි සමාදම් වෙන්න ඕනේ. ඒක දිගට කරගෙන යන්න බාධා නැවීම නෙවෙයි ප්‍රශ්න තියෙන්නේ මොන බාධාව ආවත් මම කරගෙන යනවා කියන මේ ආත්ම ශක්තිය නැත්තම් මේ කියන අභ්‍යාසය තමයි අපේ ආධ්‍යාත්මික පිටකොන්ද වෙන්නේ. තමන් ළඟට එන චරිචුරු ගන්න පටන් අරගත්තොත් අරයා එනවා මෙයා එනවා කියලා අපි පොහොර දාන්නේ කෙලස් වලටමයි. අපි පොහොර දාන්නේ බාධා වලට. මුවින් නොබෙන සිටීමෙන් කිසිසේත්ම මොනම විදිහකින් නිඳාවට ලක් වෙන්නේ නැහැ. ප්‍රශ්නකදී මූණ දීමේ ක්‍රියාවලිය තේරුම් ගන්නවා. සක්මණේ විතරක් නෙවෙයි කොයි වෙලාවෙත් එච්චරයි. ඒක නිසා මේක මට පේන්නේ උපදිෂ්ඨික හරියට තේරුම් අරගෙනක් තියෙනවා උත්සාහ කරලක් තියෙනවා. මේ කියන වචනත් දැනගෙන තව විශ්වාසයෙන් ගියොත් ඔය කරදරත් නැවි නැවිත් පෙරදැක්මක් ඇතුව යන්න පුළුවන් වෙයි කියලා කියනවා. පින්වත් ස්වාමින් වහන්සේ ළඟදී මම දරුකමට හදාගත් දරුවෙකු මිය ගියා. ඒ හදිසි රියානුතරකින් මේ භාවනාවේ යෙදීමේදී මට බලවත් පහරක් මීට පෙරද මගේ පවුලේ මරණ සිදු වී ඇත. නමුත් ඒවා ස්වාභාවික විපත්ය. වරණ ඇතුලේ හදාබාධ වැනි මේ දරුවා රිය අනුතරේ අනුතරට මෝහන දෙන විට මන්නාසන්න අවස්ථාවේදී තද කම්පනයක් ඇති වූවාදයි මට නිතර සිහිපත් වෙනවා. මේ කම්පනය මේ ගැන මතක් වන අවස්ථාවල මට දැනෙනවා. දරුවා රතේ හැප්පී මැරෙන විට ඇති වූ ගැස්ම මේ මට දැන් ඒ ගැන හිතෙනවා හිතෙන විට ඇති වූ ගැස්ම වගේයයි දැනෙනවා. භාවනාවේදී මේ විශේෂයෙන් දැනෙනවා. මෙවැනි අනිත්‍ය ලෝක ධර්ම කෙරෙහි කම්පා නොවි භාවනාව පවත්වන්නේ කෙසේද? හා ජීවිතයට මුහුණ දෙන්නේ කෙසේද යන්න මට පහදා දෙන සේක්වා. ඒ දරුවට කම්පනයක් එන්නත් ඇති. ඒක තමයි දැනෙනවත් ඇති. නමුත් මේ විදිහට කම්පා වීමෙන් දරුවට ලාභයක්වත් නැහැ, Tamanට ලාභයක්වත් නැහැ. කෙලෙස් සමාදන් වීමක් විතරයි සිද්ධ වෙන්නේ. ඒක නිසා ඒ පණිවිඩයෙන් Taman සැලෙනවා Taman තැවෙනවායි කියලා කියනවනම් ඒ අදහසෙන් අද දැනෙන්නේ දැන වෙන්නේ මේ දරුව නැතිවීම නිසා ඇතිවෙච්ච පාඩුව නිසා එහෙම නැත්නම් Taman Tamanට තියෙන ප්‍රේමය මත තමයි මේ දුකේ. එහෙම නැත්නම් ඒ දවසේම ගොඩාක් දරුව මැරෙන්න ඇති. එක්කෙනෙක්ගෙනවත් තැවෙන්නේ මේ මගේ දරුවා මැරීමයි කනගාටු වෙලා තියෙන්නේ. මොකද මගේ කම. එතකොට මේ තැවෙන්නේ මගේ කමට. ඒ නිසා එදා දිනුවෙන් පත්තරට නම් මම ලක්දිව පත්තරට නම් ඕන තරම් මර දැනෙන්න තියෙනවා. එකක් ගැනවත් මට ප්‍රශ්නයක් නෑ මගේ දරුවා. ඒක නිසා බුදුජානනාංශය සඳහන් කළා තියෙනවා ආත්ම ස්නේහෙන්නටයි මේ දඟලන්නේ දරුවා දඩමීම කරගෙන. එහෙම නැත්නම් કોઈ දරුවා මැරෙනකොටත් වෙන්න එපා ඒක. કોઈ දරුවටත් මැරෙන වෙලාව වගේ දුක් එනවනේ ඇක්සිඩන්ට් වෙලා මැරෙනවනේ. ඒව ගැන තරල් තැවිකින්නේ. මොකද ඒ කට්ටිය මගේ නෙවෙයි. මගේ දරුවා මැරිච්චාම මට ලොකු වේදනාවක් වෙනවා. ඒ කියන්නේ මේ මගේකම නිසයි මේ දුක. අපිට තේරෙනවා නම් දැනීමක් හදගැස්මක් කොයි කෙනත් මැරෙනකොට තමන් ඒකන සමසේ මරණානුස්සතියට හිත යොදලා සමසේ දරන්න පුළුවන් ඕන දියුණු මනසක් කියතයි. මොකද මගේ අම්මට විතර ප්‍රේම කරනවා කියන එක මෛත්‍රිය නෙමෙයි. අපි සියලු මව්වරුන්ට මගේ අම්මට වගේ ප්‍රේම කරන්න පුළුවන් අන්න මෛත්‍රිය කරනවා. සියලු දරුවන්ට මගේ දරුවා විදිහට සලකලා කටයුතු කරන්න පුළුවන් අන්න ඒක බුදුහාමුදුරුවෝ දකින්න අමාමෑණී කියලා අපි බුදුහාමුදුරන් කියන්නේ සියලු දෙවිවරුන්ට මෑණියෝ වගේ බුදුහාමුදුරුවෝ. අපේ අම්මා මට විතරයි ආදරේ. මම කැමති අපේ අම්මට විතරයි. මේක තන්නේ කර මේ පෞද්ගලිකත්වයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ විස්තරය අනුව මේ ආත්ම සිනහසේ හැටි. මම මටයි ප්‍රේම කරන්නේ ඊගාවට මගේ දේට ප්‍රේම මම කියපු දේ මගේ කියපු දේ විපරිණාමයටපත් වෙනකොට ඒකාන්ත කනගාටුවකටපත් වෙනවා. මේ සියල්ලම මරණයේදී නැති වෙනවා ඒකාන්තෙම නැති වෙනවා. ඒක නිසා මේක පුංචි ඉංගියක් මෙහෙමයි බටහිර කෙනෙක් මේකට දීලා තිබුණු උත්තරේ මේ දරුවා ඇවිල්ලා තියෙන්නේ පණිවිඩයක් දීලා. ආධ්‍යාත්මික පණිවිඩයක් දීලා යන්න. ඒ නිසා කරුණා කරලා ඒ දරුවා දෙන්න හදපු පණිවිඩය ගන්න. එහෙම නැත්නම් මේ ඉසాత බැඳගෙන ඇඳිල්ලෙන් කිසිම ලාභයක් වෙන්නේ නැහැ. ඒ ළමුවා පෙන්වන්න හදන්නේ උඹ ආණ්ඩන්නේ උඹේ දරුවා විත ගැන විතරයි කියන එක කියලා දෙන්න. අනුන්ගේ දරුවෝ මැරුණොත් අපිට ගාණක් නැහැ. ඒ නිසා මම Taman අඬන්නේ Taman තියෙන ආත්ම සෙනෙහසට. ඉතින් මම මට මතකයි අපේ අම්මා නැති වෙච්ච වෙලාවේදී ඇඬුවා. අප්පච්චි නැති වෙලාවේ ඇඬුවා. ඊට පස්සේ මට මානසික අසහනයක් එයි කියන තරමටම මම වැඩ අතහැරලා දැම්මා. වැඩක් නැහැ කියලා මට තේරෙනවා මේ ජීවිතේ මොනම දෙයකින්වත් ඇති වැඩක් නැහැ කියලා. පස්සේ මගේ යාළුවා අඬ ගන්න ගියා ওই නාරතාවස්නුවගාට මම දන්නෙත් නෑ මට බුද්ධ ධර්මයක් ඕනකමක් තිබුණෙත් ඒ වෙලාවේ. එයා ගියාට පස්සේ කිව්වා උඹ අඬන්නේ උඹට වෙච්ච පාඩුවේ තරමට තමයි කියලා. අකෝ ඒතර මට වසවිලි ලැජ්ජාවක් ඇති නෑ අකෝ ඉච්චරම මම ආත්මාර්ථකාමිත කියලා. මේ මට කියලා නෙමෙයි කිව්වේ. උඹ වැඩියෙන් අඬන්නේ වැඩියෙන් තැවෙන්නේ උඹට වෙච්ච පාඩුවේ තරමට. කොළඹදී මැරිච්චාම අම්මලා තාත්තලා මැරිච්චා ඉංග්‍රීසියෙන් අඬන්නේ. ඒ තරමටම පෙන්වන්න ඕනේ ලෝකයට දුක් ගැනවිල කියන්නේ ඉංග්‍රීසි භාෂාවේ. අර ගිය මිනිස්සෙක් කියනවා අනේ කියන තරම තේරෙනවනම් මිනිහ නැගිටී කියලා. නමුත් මැරිච්ච අම්මට ඉංග්‍රීසි දන්නේ නැති හින්දා අම්මා බුදියාගෙන වගේ ඉන්නවා. තන්නේ කරම මිනිහෙමුත් අපි ආත්ම සිනහස වැඩි කරන්න හදනවා. ඉතින් කිසాగෝත මේ බබා අරගෙන ආවට පස්සේ ඉතින් බොක්කෙම්මනේ කිව්වේ අනේ ස්වාමීන් වහන්සේ මේ දරුවට බේත් කරන්න පුළුවන්ද? හොඳයි. කරලා තනිප කරලා දෙන්නම් කිව්වා. ඉතින් කිසాగෝත හරි සතුටක් ඇති වුණා. හරි. දැන් ඉතින් බුදුහාමුදුරෝනේ කියන්නේ. ඉතින් යන්න කිව්වා හැබැයි මට අබ ටික අබපත අයියෝ අබ ගේන්නම්කො ටොන් එකක්. හැබැයි මැරිච්ච නැති ගෙදරකින් ඈ ඉසහාගලන්ට ඇහෙන්නේ නැහැ ඒවා. මොකද ඒ තරම්ම දරුවට සෙනෙහස. මේ මලකුණක් අල්ලගෙන ඉන්නේ. ඉතින් ගියක් ගියක් ගාන ගිහිලා කිව්වා අනේ මට අබපතක් දෙන්න මේ දරුවා නැගිටින. ඉතින් ඔක්කොම බොහෝම සන්තෝෂෙන් දන්නවා මේ මිනිස්සු මේ මලකුණක් තියාන යන්නේ. අපපතක් දෙන්න හදනොත් මේ ගෙදර කවුරුවත් මැරලා අනේ පිස්සු කතා කරනවාද මේ ඊයේ මිනිහ ගෙටින් ගත්තේ අපේ ගෙදරත් මල ගෙදරක් අපේ අම්මා මැරුණා අපේ තාත්තා මැරුණා හැමතැනම මරණේ මරණේ මරණේ මරණේ මරණේ මරණේ මරණේ ඇහෙනකොට මට තේරෙන පටන් ගත්තා එහෙනම් මේ දරුවත් මැරිලාද දන්නේ නැහැ කියලා. ඊට පස්සේ දරුවා සෝනට දාලා බුදුහාම ළඟට ගිහලා කිව්වා දරුවා තිබිච්චා මාව බේරගන්නේ කියලා. බුදුරජාණන්සේ බෙහෙත් කිරුවේ දරුවා කොට අරගෙන නෙවෙයි. කිසා ගෞතමයට බෙහෙත් දුන්නේ. බයිබලයේ තියෙන කතාවක් ස්වාමි දරුවෝ දරුවා ගොඩ ගන්නවා. දරුවට පණ දෙනවා. ලুকু ආශ්චර්යයක්. මරිච්ච දරුවට පණ දීලා. ඔත කියුණ එකේ කියන එක ඕක දැන් ආයෙ මැරෙන්න එපා. ඌට ආයෙ දුකක් නේ දැන්. ඒක සැරෙන් මැරලා ගොඩ ගත් එක දැන් ආයෙ මැරෙන්න ගියාම ওই තරම්ම දුකක් නේ. බැරි වෙලා හරි පණ දුන්නොත් මොකද වෙන්නේ? අපිට ඕන කරන්නේ ඒක නෙවෙයි මට තියෙන දුක නැති කරන්න ඒ නිසා අපි කවුරු හරි දඩමීම කරගෙන මගේ එකම අපේ එකමට මේ කරන පහඳිල්ල බුදුහාමුදුර ඉස්සරහ ওই නාටකම නටන්න බෑ අපිට. ওই වෙස් බැඳිල්ල මඳින්නත් බෑ. බුදුහාමුදුර කියනවා උච්චින්ද සිනේ මත්තනෝ උසුකං සාරධිකංව පාණිනා. උඹේ ආත්ම සිනහස දිහට බහැලා නිලුමක් අත්දන්නේ අත්ින් කඩලා නිලුම් දන්න කඩන්න ඔය කඩලා විසි කරපන්. ඕක තියෙනකන් උඹ ලෝකයට කියව කිව්ව අනේ මට හරි දුකයි කිය කිය කට උල් කර කර කතා කර කර ඉන්නවා. ආහන මිනිහා දන්නවා මේ අඬන්නේ ආත්ම සිනහසට කියලා. මට තේරෙන්නේ අප්පච්චි නැති වෙච්ච දවසේ. අම්මා නැති වෙච්ච දවසෙත් මෙහෙදිම කිව්වා. එතකොට මම පැවිදි වෙලා විකාර කරන්න එපා ගිහිල්ලා මල ගෙදර. ඉතින් විකාර කරන්න දුමුණා කොහොමද? අම්මා මැරිච්චාම ඉතින් ආයේ විකාර වෙනවනේ. හැබැයි හොඳ වෙලාවට මෙහෙදි මට ටිකක් ඇඬුම් ගියා. ඊට පස්සේ දැක්කට පස්සේ අඬන්න නැතුව ඉන්න පුළුවන් වුණා. මෙච්චර භාවනා කරලා මෙච්චර පඬිතුකම් කතා කරන මට වෙච්ච දේ මම ඔය කියන්නේ. එතකොටත් තේනවා මේ ආත්ම සිනහසෙමයි ওই ලෝකේ අල්ලන්න නටන. ඒක නිසා කොහොමඩක්වත් Tamanගේ දරුවා වුණත් හදාගත්ත දරුවා වුණත් ඒකෙන් Tamanට ලොකු ආත්ම තෘප්තියක් ලැබිලා තියෙනවා. ඒ ආත්ම තෘප්තිය ආස්මාලිකාව එහෙම කඩාන වැටුණා. නමුත් මතක තියාගන්න දරුවා ඇවිල්ලා තියෙන්නේ පණිවිඩයක් දීලා. යන පණිවිඩය මොකද්ද? කරන නාටකමක් අපි නටන්නේ ආත්ම සිනහස නිසා. ඒක නිසා කරුණා කරලා ඒ ආත්ම සිනහස දිහා බලනද ওই වැහුම් ඇරලා. ওই තියෙන ආලවට්ටම් අතහැරලා බලනද ආර ආත්ම සිනහස ඒක කඩලා දාන්න නිලුම් දඩක් කඩලා දැම්මා වගේ පැත්තකට දාන්න. ඉතින් ඒක කියනකොට පේන්නේ බුදුහාමුදුරුවෝ හරි අකරුණාවන්තයි වගේ කියලා. නෑ බුදුහාමරට මහා කරුණාවක් තියෙන නිසා කියන්නේ නිකන් මේ ඔය බොරු සෝබනේ ඕනේ නෑ. ඌ මලා. එච්චරයි. උඹත් මැරෙනවා. වළක්වන්න බෑ. කන්දක් උඩ ඉන්න හොඳ භාවනා කරන හාමුදුර කෙනෙක් කියලු කියන දේ සිද්ධ වෙනවා බොහෝම හාස්කම් තියෙන. භාවනා නොකරන මිනිස්සෙක් තමන්ගේ දරුවට ආශිර්වාද ගන්නව ගන්න අර ගුරුවරයා ගාවට ගියා. සෙන් මාස්ටර් කෙනෙක්. ඊළඟට ස්වාමී හාමුදුරනේ අනේ මේක දරුවට සුබපතන්නේ කියලා. ආ හොඳයි. කෝ තමන්ගේ තාත්තා මැරුණානේ. සීයා මැරුණානේ. හා දැන් වාඩි වෙන්නකෝ. ඊට පස්සේ කිව්වලු සීයා මලා තාත්තා මලා ඊගොල්ලෝ උඹ මැරනවා. ඊගොල්ලෝ සිත දරුවා මැරනවා. ජර්මනුසයාගේ ඔලියක් මේ සුබ පතන්න කියලා ගියාට පස්සේ මීයා කමනේ මොනවද මේ කියන්නේ මේ සීයා මලා තාත්තා මලා උඹ මැරනවා දරුවා මැරනවා ඊට පස්සේ කිව්වා උඹ ඇයි උඹට තේරෙන්නේ නැද්ද දැන් උඹට ඉස්සලා දරුවා මැරුණොත් අකෝ මන කාලා කන්නිකමද මම කියන්නේ උඹ මැරුණාට පස්සේ දරුවා මැරන ඔච්චරයි ලෝකේ තියෙන ඕක තමයි දුක කියන්නේ සමහරලාට උඹ ඉඳන්දි දරුවා මැරෙනවා. ඒක නොවේවා කියලා මම මේ ප්‍රාර්ථනා කරන උඹත් මැරෙනවා දරුවත් මැරෙනවා. ඔච්චරයි සත්‍ය. දැන් මේක වෙලා තියෙන්නේ දරුවා මැරිලා කල්ලාතුව. එතකොට අම්මා පණවිඩේ ගන්න ඕනේ. දැන් මේ වැදුවම නෙවෙයිනේ මේ හැදුවම්මනේ. දරුවා ඇවිල්ලා තියෙන පණවිඩයක් දීලා අන්න මිෂන් එකට. මොකද්ද මිෂන් එක? උඹේ ආත්ම සිනහස ගැන බලාපන්. කන්නාඩියක් ඉස්සරහට කියලා බලන්න මොකටද මේ අඬන්නේ කියලා. Tamange ආත්ම සිනහස මමත් කියනකොට කනගාටු ඇතිව නැති අකරුණවන්ද කියලා ඒකට මගේ ගිහි නම කරුණාරත්න. ඒ එහෙම නෙවෙයි මේකයි සත්‍යය. ඒකේ තවත් ඇත්තක් තියෙනවා හුඟක් වෙලාට ඔක කනගාටුවට ගන්නේ කාන්තාව. කාන්තාවේ දර්ශනයස පිරිමිකේ දර්ශනයසලට ගොඩක් වෙනස්. බොහෝම හැඟුම්බරයි. ඒ කිය ඒකට හුඟක් තමන්ගේ අහස් මාලිකාව කඩලා වැටෙනවා. නමුත් කොයි කොයි විදිහට හිත කරදර ගත්තත් හිත කරදර ගත්ත ධර්මවල සංසාරේ පැත්ත. මේ ගණන් නොගෙන හිටපු පැත්තට නිවන නෑ. ඒ නිසා මේ දරුවගෙන් හම්බුච්ච පණිවිඩේ දෝතිම බාර ගන්න බුදුන් ඉපදුනා වගේ ඌ ආවා ඌ පණිවිඩේ තියලා ගියා. දැන් මේක අමාරුයි ගිල ගන්න තිත්ත බේතක් නමුත් ගිල්ලොත් තේරෙනවා. අනිකුත් ඔක්කොමත් ඒ වගේ. මම මේ සැරේ බ්‍රිස්බේන් ගියාට පස්සේ මහත්තයෙක් කොහොම වැඩි කතා බතා නැති බොනිස්සද්ද මහත්තයෙක් මට කිව්වා ස්වාමීන් වහන්සේ මගේ පුතා ගෙදරින් ගියානේ. මට ඒක තේරුනේ නෑ. දෙවෙනි සැරේටත් කිව්වා. මම මොකද්ද මේකේ තේරුම් කියලා. ගෙදරින් බෑ කියලා ගෙදරින් ගියා ස්වාමීන් වහන්සේ. ආ. දැන් මම කොම්බත් පැවිදි වෙන්නනේ ඉන්නේ. දැන් උඹ ගියාම ගෙදර මිනිසුන්ට මොකද වෙන්නේ දැන්? ආ, එහෙමනම් ස්වාමීන් පැවිදි වෙන්න එපාද? මම කිව්වා එහෙම කිව්වේ නෑ. උඹ හිතපන් එතකොට මොකද වෙන්නේ කියලා. මට මන් දොත්හයි කරන්න නෙවෙයි ඕන වෙලා තියෙන්නේ. මේ තමයි අපි එක පැත්තේ ප්‍රශ්න දිහා බලන දෙපැත්ත බලපන්. ඊට පස්සේ යා කියනවා ස්වාමීන් මේ පුතා ගියා ඊට බාල දුවක් ඉන්නවා මම දන්නවා දුවත් මට කරන දේ දැන් මෙච්චරයි කියලා. ඕකිත් කරබෙල්ල ඉස්සිච්ච ගමන් පැනලා ගියා. මට දැන් පේනවයි කිව්වා දරු පෙටි උකුලේ තියාන හුරතල් කරන අම්මා කෙනෙක් මේ හුරතල් කරන්නේ මොකද්ද කියලා දුකක්. ඔක ලොකු වුණාට පස්සේ අම්මට තාත්තා හිතනදී කටලාලා මේක ගිය දවසේ මේ කිරි දෙන්නේ මේ තනවා වඩන්නේ දුකකට කියලා මට දැනෙච්ච මම කොහොමද කියන්නේ ස්වාමීන් වහන්සේ උකුලේ දරුවා හොවාගෙන අනේ මගේ කිරි රත්තරම් පුතේ කියලා හැදුවට ඒක අනිවාර්යෙන්ම අම්මා හිතපු දේ කඩාගෙන යනවා. දැන් මේක නම් අනතුරක් නෙයි. කොයි දේ වුණත් ඔය අපි බදා ගන්න හදන්නේ හැම එකක්ම ආභරණ කරගන්න. කිසිම ආභරණයක් බුදුහාම කියනවා නාහම් භික්කවේ ඒකං රූප ධම්පම්බි සමරිපස්සාමි යථාබිරතං යතාරතං යථාබිරතං රූපස විපරිණාමතෝ නෝපජිති සෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස මහණෙනි මුළු ලෝකෙම එකම රූප ධර්මයක්වත් දකින්නේ ඒකට රුචි අබිරමණය කරන කෙනාට ඒ රූප ධර්මයේ විපරිණාමයට ගියම දුකක් නොදෙන එකක්. දෙන හරියක් දුක් දෙන්නේ අපි අබිරමණය කරන රූප වලින් තමයි. වැඩි වෙන්න වැඩි වෙන දුක වැඩි. මොකද අපි කැමතුරන් නැතුණත් විපරිණාමය යනවනේ. ඒ නිසා මේ දරුවා දීපු පණිවිඩය පොඩ්ඩක් ගන්න බලන්න. ගත්තොත් අපිට ආධ්‍යාත්මයක් තියෙනවා. අපි බුදු බුද්ධ ශාසනයක් තියෙනවා. බුදුහාමර මේක කියලා තියෙනවා. ඒක අපිට මන්ත්‍රයක් කරගත හැකියි. නොසෝක වීම තන්නේ කර කෙලෙසයකට පෝර දැමීම. පරිදේවය කෙලෙසයකට පෝර දැමීම. ඒ වෙනුවට සංවේගය පිහිටව ගන්න. සංවේගය කියලා කියන්නේ මේ දුක තුල තියෙන වේගය හිතට අරගෙන මාත් මැරෙනවා. මේ විදිහට මම මැරෙන්න ඉස්සලා මගේ කටයුතු කරගන්න ඕනේ. නැත්තම් මටත් කිසා ගෞතමගේ වැඩේ වෙනවා කියලා පණිවිඩය තේරුම් ගත්තොත් මම හිතනවා ඒ දරුවා ලොකු සේවයක් කරලා තියෙනවා. කල්යාණ මිත්‍රයන්න් වහන්සේ සිග්මන් ෆ්‍රොයිඩ්ගෙන් පසු බිහි වූ ජීවිතය පිළිබඳ සමීකරණය කියූ විද්‍යාඥයාගේ නම කුමක්ද? තිරුවන් සරණයි. කාල් යුන් යුන් කියලා තමයි කියන්නේ අපි සිංහලෙන් ජුන් කියලා කියනවා. කාල් යුන් එයා පස්සේ සිග්මන් ෆ්‍රොයිඩ් පොඩ වෙන් වෙලා ගියා. ගොඩක් වෙලාවට මේ හීන සංඥා යටිහිත එහෙම නැත්නම් ওই මරණය පිළිබඳව ගොඩාක් විස්තර කියපු කෙනෙක්. කාල් යුන් දැන් ගොඩක් කල් යල්පනපු මිනිස්සෙක්. නමුත් මේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ ගත්ත પરම්පරාව මානසික බටහිර මානසික විද්‍යාව පිළිබඳ પરම්පරාව ඉදිරියට ගෙනිච්ච දෙවැන්න වෙලා තියෙන යතවන. අතිගෞරවනීය ස්වාමින් වහන්සේ අද දහවල් කාලයේදී පරයන්ක භාවනාවේදී අත්දකින්න ලද තත්වයන් හා එෙහිදී මතු ගැටලු ඍජුව මුල් කරගෙන ඔබ වහන්සේගේ සවස 5 සිට 6 ධර්මදේශනාව පැවැත්වීමෙන් මහත් අනුග්‍රහයක් ලැබුණා. ස්වාමින් වහන්සේ කලින් දිනයට වඩා ඉක්මනින් පරියන්කේදී සිත එකඟ වන බවක් දැනුණා. බාහිරටම දුවන සිත ශරීරයේ අභ්‍යන්තරයට ගත් විට කිසිදු අරමුණක් ඇති කරගන්නේ නැතිව බොහෝ වේලා පවත්වා ගත්තා. එවිට මහත් සෑල්ලුවක් මෙන්ම හෘද ස්පන්දනයේ සහ සංවේදී සංසිඳී යන ආනාපානයේද දැනුණා. තද සෑහළුව සමගම බොහෝ වේලාවක් ලා කහ පාටට මිශ්‍ර සුදු පාට වර්ණ පටලයක් දිස් වී තිබුණා. ශුන්‍ය හිස් බව දැනුණා. ගෞණීය ස්වාමින් වහන්සේ සවස ධර්ම දේශනාවේදී මේ தത്വයේම නිවීම බව ඔබ වහන්සේ සඳහන් කළා. ඒ අනුව මේ தත්වයම මා ඉදිරියටත් පවත්වාගෙන යාම පමණද කළ යුත්තේ. ඔබ වහන්සේගේ මඟ පෙන්වීම පිළිබඳ අතිශය කෘතඥශීලී වෙමි. ත්වන් සරණයි. ඇත්තටම ඊගාව දවසේ ආයෝක ඊද කියන්නත් බෑ. නමුත් ආවොත් අනුග්‍රහ කරන්න ඕනේ. ඊට පස්සේ ගොඩාක් වැඩ යනවා. ඒ වැඩ එකක්වත් වෙන්නේ මේකට බය මේක සැක කරොත්. මේකට සාදරුනේ නැත්තම්. ඒ නිසා මේක එන වෙලාවේදී ඕන තරම් මේකට බය වෙලා පාළුයි කියලා කාලකන්ණී කියලා කම්මැලි කියලා නීරසයි කියලා දාලා අතාරින්න පුළුවන්. ඒක තමයි මේ මෙතෙක් සංසාරික කරේ. දැන් යන්තම් යන්තම් අපි මේක තීරුම් අරගෙන ආ මේක හොඳ දෙයක් මේක විවේකයක් මේක විස්රාමයක් මේක ශූන්‍ය භාවයක් මේක ගෙවන් කිරීමක් කියලා දැනගත්තට පස්සේ අර ගෙටේන මිනිහට උණුවතුරක් කරවක් කර හිටපු මිනිස්සයාට ගෙට ගන්නවනේ අපි ඊට පස්සේ සම්පූර්ණයෙන් අමුත්තගේ ප්‍රතිචාර වෙනස් වෙනවා ඊට පස්සේ යා දන්නවා දුකක් සැපක් කරගන්න හැටි. කනගාටුවක් ප්‍රමෝදයක් කරගන්න හැටි. නොදකින් කියපු දෙයක් කකුල් හොදලා ගෙට ගන්න හැටි. ගත්ත ගමන් සම්පූර්ණ වෙනස්. අපි මෙතෙක් කල් කෙරුවේ සත්‍යයට පයින් ගැව්වා. සත්‍යයට උණු වතුරක් කෙරුවා. ඵලයන් පස්සේ වෙන දැන් ඉන්න එපා කියලා අපි ප්‍රතික්ෂේප කරා. දැන් ඉස්සරහදි කරන්න තියෙන්නේ මරණ මරිච්චාවයි. පිස්සු වෙන පිස්සු එචාව එන ඕනේ මලහමුතු උකට එන්න දෙන්න කක්කත් එන්නේ නැහැ ගෙට එන්නේ එතකොට හොඳ දෙයක් විතරයි එදා ඒ ආකල්පේ වෙනස් වීම මේ එන ශූන්‍යතාවය කියලා දක්වන ආකල්ප වෙනස් වීම කියලා කියන්නේ අපේ පෞරුෂත්වයේ වෙනස් වීම. අපේ රුචිය තිබුණේ දේවල් වලට ප්‍රිය කරන දැන් අද්‍රව්‍යයට ප්‍රිය කරන්න පටන් ගන්නවා. අද්‍රව්‍ය එනකොට අපි හුනියමක් කියලා බාර ගන්නෑ. කාලකන්නිකමක් කියලා බාර ගන්නෑ. කෙලෙස් වලින් හිස්තනක් ප්‍රතිපදායේ දියුණුවක් මට මේක දැරුවයි කියලා පිළිගත්තයි කියලා මට වෙන්න හානියක් නැහැ. කාගෙන්වත් මට අහන්න දෙයක්වත් නැහැ. ඇහුවට මේකට උත්තර දෙන්න මෙලෝ මිනිහෙක් නැහැ. ඔක්කොමලා ඉන්නේ කඩා වඩා ගන්න જાතිය. මම දීලා දාන. මේ ආකල්ප එනවත් එක්කම ඒ ආකල්ප වෙනස ඇතිවීමත් එක්කම පුදුමාකාර විදිය Tamanට හැල්ලුවක් සහැල්ලු ගතියක් එනවා. හැබැයි වටපිට ඉන්න කට්ටිය ඔච්චම් කරනවා. මොකද වටපිට කට්ටියට ඕන කරලා තියෙන රැස් කිරීමයි, ගොඩ ගැහිීමයි ඉතින් ඒක එතකොට ඒගොල්ලෝ කියාවි ඕම කරලා නම් ජීවත් වෙන්න හම්බ වෙන්නේ මේ යමක් කමක් හම්බ කරන්න ඕනේ උපයන්න ඕනේ කියලා එතකොට කරන්න තියෙන අර ශූන්‍යතාවෙදී යම් ආකාරයෙන් බැලුවද ඒ විදිහටම ওই අසල්වැසියන් දිහත් බලන්න නෑදෑයි දිහත් බලන්න නොද්දකින් නොපතන් නොදොමකින් කියලා උන් සේරම තැලා දාපුවාම කිසිම කරදරයක් නැහැ නෑදෑයි අතහරියයි කියලා මොනම දෙයක්වත් වෙන්නේ නැහැ නෑ බෑ දෙක නැති වෙනවා එච්චරයි වෙන්නේ නෑද ඔය ඉන්නේ නෑද කියන්නේ නෑ බෑ කියන જાතිය. මොනවා කරන්න ගියත් නෑ කියන. මොනවා කරන්න ගියත් බෑ කියන. උන් නැති එක හොඳනේ. නැති තරමට හොඳයි. හැබැයි Tamange කොන්ද පාන්නේ නැති නම් පන්දනත් ඇයි නෑද ඇඟෙල්ලිලා තමයි ජීවත් වෙන්න වෙන්නේ. ඒ නිසා කවුද දන්නේ මේ ඇයෝ නෑද ඇයෝ. ආශ්‍රය කරන හරියක් අපි ආශ්‍රය කරන්නේ ওই මොනවා හරි කටගැස්මකට අත වාසියකට ආශ්‍රය කරන අය තමයි. ශූන්‍යතාවය ආශ්‍රය කරන්න ගිය ගමන් ඒ සීරටම අපි එපා වෙනවා. ඒ වැඩ නැහැ මේ මිනිස්සු පුළුවන් තරම් මේ දීලා දාන අල්ලන්නේ නැති මිනිහනේ. ඒසකට හැලෙන හරියක් අසත්පුරුෂය හැලෙනවා. ලං වෙන හරියක් සත්පුරුෂය ලං වෙනවා. සත් ධර්මයේ තේරෙනවා අසත් ධර්මයේ දුරවන් වෙනවා හිමීට වෙන්න හරි. ලීසි නෑ. මේක එක්කෙනෙක්වත් අත්දැකපු නැති එකක් නෙමෙයි. ඒත් අත්දැක්කට මේකට ද්වේෂ කර කර මේකට අකුළු හෙලාගෙන මේක වැරද්දක් කියලා හිතාන ආපු මිනිස්සයා ඒක විශ්ේ මංගල වශයෙන් භද්‍ර වශයෙන් සුබ වශයෙන් බලන් ඉගෙන ගත්තට පස්සේ එසේ මෙතෙක් වැඩගත්තේ නැති යටිහිත ඉතී අතගාප නැති පැත්තක් පුදුම පිපිදීලක් පිපිදිනවා මැරිලා උපන්නා වගේ සම්පූර්ණ තිරියන් වෙනවා සම්පූර්ණ ලෝකේ දිහා අලුත් ක්‍රමයකට බලන්න පටන් අර ගන්නවා ඒක නැතුව මැරලා ගියොත් අපරාධේ sorry manussකමකුත් හම්බෙලා ඒ ටික බලන්නේ නැතුව මැරලා ගියොත් බුදුන්සේ නොකිය කියනවා තිරිසංහා සමානයි කියලා මරණය. මිනිසෙකුට විතරයි මේක අත්දකින්න පුළුවන්. එන්නේ මේ හිතුවක්කාර දැක්ම මේ සම්ප්‍රදාන කුල නොවන දැක්ම එහෙමනම් මනුසකම අත්දැක වෙනවා. නැත්තම් තිරිසනුන්ගේ වෙනසක් නැහැ. ඒ නිසා ඉන්න ටිකේදී හයිය හති තියෙන ටිකේදී ඒ විප්ලවීය දර්ශනය නැති බව හිස් කිරීම අස් කිරීම පිළිබඳව පුරුදු වෙන්න පටන් අරගත්තොත් පුදුම සාන්තියක් තියෙනවා. අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ මම ආනාපාන සතිය වඩාගෙන යන විට හුස්ම සියුම් තත්ත්වයට පත් වූාට පසුව ශරීරේ පුරාම නලියන තත්ත්වයක් වැටහෙනවා. ඒ වගේම හෘද වස්තුවද වේගයෙන් ස්පන්දනය වන ආකාරයේ වැටහෙනවා. මේ අවස්ථාවේ අවස්ථාවල් වලදී ඒ දැනෙන වැටහෙන දේවල් දිහා බලාගෙන සිටනවා. නැවත ටික වේලාවකින් හුස්ම රැල්ලට සිත යොමු වෙනවා. ඒ දැනෙන දේවල් දෙස බලා සිටීම සුදුසු දෙයක් දැයි පහදා දෙන්න. නිර්වාණ සරණයි. ওই දැනෙන දේවල් දේවල් කියන්න වටිනවද කියලා තරම් සැකයි. මොකද මේ වෙලාවේදී ඒ හිස්තැනකට ගිහිල්ලා නැත්නම් ආනපන සංසිඳුණාට පස්සේ දැනෙන කිසි දෙයකට නමක් දෙන්න බෑ. දැන් කිසි දෙයකට නිමිත්තක් ගන්න බෑ. දැන් කිසි දෙයක් කාටවත් මෙන්න මේක දැක්කා කියලා කියන්නත් බෑ. ඔය කම්පන චංචල වගේක්, කූඹි දුණා වගේ, උණුසුම් සිසිල් ගති වගේක් දැනෙනවා. ඉතින් ඒකත් එක්ක ඉන්නවනම් විශේෂ මේකට වෛර නොකර ඒකට ප්‍රතික්ෂේප නොකර ඒ දේවල් බලයින කිසිම චිත්තක්ෂණයක මොනම රාගයක්වත් පහළ වෙන්නේ නැහැ. ඕන විරාගය පහළ වෙයි. කිසිම ද්වේෂයක් පහළ වෙන්නේ නැහැ. මොකද ද්වේෂ කරයි කියලා ඔය යන්නේ අවුවක් කොහොමඩක්වත් ලෝකේ තියෙන භාවයේ. අන්තික මේක දන්නවා මේකට අවදිභාවය නිසා මෝහයකුත් නැහැ. එතකොට තේනවා කෙලස් නැහැ. මේක පුළුවන් තරම් වෙලා පවත්වන එක තමයි සත්පුරුෂ ගතිය. නැත්නම් අස් කරන වැඩ පිළිවෙල, හිස් කරන වැඩ පිළිවෙල, ගෙවම් කරන වැඩ පිළිවෙල නංවනම් කියන්න ඕන කමක් නැහැ. නංවනම් කියන්නත් බෑ. ඒ නිසා ඒ සඳහා යොදන දැනුමට තමයි සාමාන්‍ය බුද්ධිය කියලා කියන්නේ. ස්ථානෝචිත ප්‍රඥාව කියලා කියන්නේ හැකිතාක් දුරට බලන්න ජීවිතේ සෑහෙන වෙලාවක් දවසේ සෑහෙන වෙලාවක් මේ වගේ ගෙවන් වෙන වැඩපිළිවෙල ක්ෂය වෙන වැඩපිළිවෙලට යන්න පුළුවන් නම් නුබෝ කලකින් මේ පීඩිත ජනතාව අතර පීඩාවක් නැතුව ජීවත් වෙන හැටි තියෙනවා. අසහනෙන් ජීවත් වෙන ජනතාව අතර සහනෙන් අසහනෙන්තරෝ ජීවත් වෙන්න පටන් අර ගන්නවා. පොඩියෙන් පටන් අර ගන්න කරනකොට පහු වෙනකොට තමන්ගේ අසහනීය දුර්විම හරහා මෙලවදීම ආනිසංස විඳින්න පුළුවන්. මුචිනිය ස්වාමින් වහන්සේ ආනාපානයේදී පැයකට වඩා වැඩි කාලයක් කිසිම සැලවීමක් නැතිව සිටිය හැක. ඉතා ඉක්මනින් සිත සමාධිගත වේ. බාහිරයේ කොතරම් ශබ්ද ඇසුණත් ඒ ශබ්ද බෑග්ග්‍රවුන්ඩ් වශයෙන් තබාගෙන නොකඩවා ආනාපානයේ සිත යෙදවිය හැකිය. ශබ්දවලට වෙනදා මෙන් ද්වේෂයක් ඇති නොවේ. මෙසේ භාවනා කරද්දී මම මීටර් 6ක් පමණ ඉතා උස් වී ඇති බවක් හැඟේ. මෙවිට මුහුණ හා බෙල්ල ප්‍රදේශයට අවධානය යොමු කර මගේ ප්‍රකෘති උසට නැවත සිත යෙදීමට උත්සාහ කරමි. නමුත් මේ වන විට ශරීරයේ කිසිම දෙයක් නොදැනේ. කිසිදු වේදනාවක්වත් කොපමණ වෙලා ගතවද දැනෙන්නේ නැත. මා මේ භාවනාවෙන් සිටින්නේ කවුරු හෝ දානෙත් සමාවෙන්න මා මේ භාවනාවෙන් නැගිටින්නේ කවුරුන් හෝ දානෙට හෝ ඔබ වහන්සේගේ දේශනයකට යාමට කතා කළ විට පමණි. මේ தත්ත්වය මට අවුරුදු ගණනක් තිස්සේ වරින් වර අත්දකිමි. ඔබ වහන්සේගේ උපදේශනය බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සම්පන්නිය ලැබේවා. ඉතින් මේකට අනුග්‍රහකරනද Tamanට ඒ වෙලාවේ තේරෙන්න ඕනේ. ඒ ඇතුළේ ඉන්නකොට මේ තුල රැස්කිරීමක් නැහැ. රාගේ, ద్వේෂේ, මෝහේ දැන් තණ්හාමාන දිට්ඨිය වල ඒවා අඩුවීමෙන් අයින් කිරීමෙන් ඇති වෙන සැහැල්ලුව එතන එතන බුද්ධි විඳින්න පුළුවන් නම් ඊට තේරෙන පටන් අර ගන්නවා රැස් උනොත් රැස් වෙන කෙලෙස් උපදින තාක උපදින කෙලෙස් එනිසා හිත යම් ආකාරයකට ඒ කෙලෙස් ප්‍රවාහයෙන් මුදවලා චිත්තක්ෂණයක් හරි ගොඩ දා ගන්න පුළුවන් නම් ඒක තමයි බුද්ධ ශාසනය කියන්නේ. ඉතින් අපිට කරන්න තියෙන එක චිත්තක්ෂණයක් පුළුවන් නම් 2 3 4 වැඩි කරගෙන යන්නේ ඒකයි. ඒ බුරුමේදී ස්වාමීන් වහන්සේ කතා කරලා කියනවා ලොකු ස්වාමීන් වහන්සේත් මතක් කරා එහෙම Tamande ඒ විලාට විවිකයට හම්බුණාට පස්සේ බත් කණ්ඩ වරෙන් කියලා කතා කරුවත් අලි කරදරයක් ඒක වැඩක් නැහැ එතකොට කියලා තියෙනෝනේ එතන ඉන්න කෙනෙකුට මම භාවනා කරන වෙලාවේදී මට ආහාර වේල වැරදුනාට කමන්නේ මට මේකට ඉන්න දෙන්න මම මේ කාලසටහන කැඩීමක් නෙමෙයි කරන්නේ මට අනුකම්පා කරන්න කියලා එතන ඉන්න ආරච්චි මහත්තයෙකුට මුලාදෑනියෙකුට කියන්න කියලා කියලා දිගට භාවනා කරන්න. මොකද හැමදාම මේක හිතින්නේ අහුවෙච්ච වෙලාවේදී මම එක දවසක් කියනකොට ලොකු සංසය මට කිව්වේ බුදුහාමුදුර ළඟට આવත් නැගිටින්න එපයි. ඒක ඔය ඔය කෙලස් නැති චිත්තක්ෂණේ මේ දන්න බුදුහාමුදුරන්ට වැඩිය හොඳයි. ඒ තමන්ගේ හිතනේ. ඒක සඳහා කැම වේලයකට බාල්දු කරන්න එපා. පුළුවන් නම් බලන්න දිගට එහෙම ගත කරන්න හැබැයි කාටට කියලා තියන්න ඕනේ. මොකද ඒගොල්ලෝ යුතුයකම් ඉෂ්ට කරනවනේ ඇවිල්ලා අත තියලා කතා කරනවනේ කාණ්ඩ යන්න බොණ්ඩ යන්න දෙන්නේ කියලා. එතකොට කියලා තියෙනවනේ මට මේ වගේ වෙලාවට භාවනා හරි ගියොත් මා ගැන හොයන්න යන්න එපා. මට මෙහෙම ඉන්න දෙන්න කියලා. මදුරුවා ගෙදරින් එනකොට මැදිරිට ගෑනු සතර කියලා එනවලු චටස් ගාලා හද්දයක් આવොත් රැට කැම තියන්න එපයි කියලා. ඉතින් ඒක කරන්න පුළුවන් නම් ඌට මේ භාවනා කරනකොට බැරිද මේ දවල්ට කැම මට ඕනේ නැහැ කියන්නේ. දෙකක් තුනක් නැතුව නිකන් එන මැරෙන්නේ නැහැ. මේක ප්‍රශ්න තියෙන්නේ මැරෙන්නේ නැති එක නෙවෙයි තියෙන්නේ අල්ලපු ගෙද ළඟ ඉන්න කට්ටිය මැරෙන්න ආදින එක. ඒ නිසා ඒගොල්ලෝ මතක් කරලා තියන්න ඕනේ මට මෙහෙම වුණොත් මම නැගිටින්නේ නැහැ. ඒක විරුද්ධ පෑමක් නෙවෙයි මට අනුකම්පා කරන්නයි. ඒකල පුළුවන් තරම් ඉඳලා ඒ නික්ලේශී තත්වයක් නම් තියෙන්නේ ඒ දිගට යන්න දෙන්න. එතකොට තේරෙන පටන් ගන්නවා මේ ආහාර ගොඩක් අරගන්නට වැඩිය ලේසි. බොහෝම මේ සමාහිත තත්ත්වයක් එක්ක ජීවත් වෙන එක. ඉතින් ඒක පුරුදු කරන්න මේ හුරු කරලා දෙන්න ඕනේ. හිතට ආහාර ලැබෙනවා නම් ගතට ආහාර නැති වුණත් ඒ කටයුතු කරන්න යන්න පුළුවන්. වරින් වර වරින් වර මේ වගේ දේවල් කරලා හිතට ධෛර්යය දෙන්න ඕනේ. নমස්කාර වේවා ගෞරවනීය ස්වාමින් වහන්සේ මම වන්දනා කරන විට ඇස් දෙක පියාගෙන එතනට සිත යොමු කර වන්දනා කරන විට නිදිමතක් වගේ එනවා. ඒ වෙලාවට වන්දනා කරන්න හිත දෙන්නේ නැහැ. භාවනාවේ ඉන්න හිතෙනවා. එතන සිත ගොඩාක් වෙලා භාවනාවේ ඉන්නවා. වේදනා කැක්කුම් නැතිව සෑහෙන වෙලා එක ඉරියව්වේ ඉන්නවා. ඒ ඉන්න විටත් එක එක එලි පේනවා. මට සමාධි වෙලාද කියලා හිතෙනවා. වන්දනා කිරීම පසක දමා භාවනා කිරීම නරකක්ද? මේ විදිහට වෙන්නේ ඇයි කියලා දැන ගැනීමට කැමතියි. හොඳක්ද නරකක්ද දැන ගැනීමට කැමතියි. නෑ හරකෙදී තියෙන බුදු ගුණ සජ්ජායනාවක් මේකේ තියෙන බුදු ගුණ වැඩිවීමක්. තමම බුදු වෙන්න හදනා වගේ භාවනාව වන්දනාවේදී තියෙන බුදුරජාණන්සේගේ ගුණ අසීමිත ගුණ සජ්ජායනා කිරීමක්. ඉතින් මේ සජ්ජායනාට වැඩි වටිනවා ඒ ගුණ වඩන එක. Tamanට හම්බුච්ච වෙලා ඒ නිසා වන්දනාව අයින් කරන්න එපා. වන්දනාව කරන්න. මොකද මේ වන්දනාව වෙලාවේ Tamanට සතියක් සමාධියක් වැඩෙනවා නම් ඒ පරිසරය අනුව තමයි ඒක සිද්ධ වෙන්නේ. ඒ පරිසරයට යනකොට ඉබේම සමාධිගත වෙනවා. ඊට පස්සේ වන්දන නොවුනත් ඒක කරත හැකි සමහර විටක ඒ ગાත කියද්දිම ওই ಗುಣ දබන්න පුළුවන්. ඒ සජ්ජහනා කරන ගමන්ම හිත gedera ගියා වගේ විවේක වෙන්නත් පුළුවන්. කෙසේ නමුත් වන්දනාවේදී ලැබෙන කුසලතාව වලට වැඩිය කුසලතාවයක් සිද්ධ වෙනවා භාවනාවේදී. ඒ නිසා හොඳයි සාන්දනාව හොඳයි භාවනාව වඩා හොඳ දෙයක්. ඒකට වඩා හොඳ දේ වෙනුවෙන් හොඳ දේ ප්‍රතික්ෂේප කරලා වඩා හොඳට යනවයි කියන එක වැඩි ලාභ ලැබෙන ව්‍යාපාරේ වැඩියෙන් ආයෝජනය කරනවා කියන වඩා. මේකෙන් අදහස් කරන්නේ වන්දනා කරන අයට බනිනවා වන්දනා හොඳ නෑ කියලා පහත් කරනවා කියලා. නමුත් තමයි තේරෙනවා නම් ඒ වෙලාවේ භාවනා සිද්ධ වෙන කියලා අනිවාර්යයෙන්ම වඩා හොඳට ඡන්ද දෙන්න කියලා කියයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෙවර ඊට ඉතා අලුයම සක්මන වඩද්දී මට වැටහුණා මගේ ශරීරයේ මට කන්ට්‍රෝල් නැති බව. ඉදිරියට තල්ලු කරනවාත් මෙන්ම ඉදිරියට ඇදෙනවාත් දැනුණා. නැවත හැරෙන විට ශරීරයේ සෙලවීම දැනුණා. මගේ ශරීරය මම විසින් ඇවිදීම, හැරීම ආදී ඉරියව් පාලනය කරන්නේ යයි මීට පෙර මම හිතා හිටියා. නමුත් එසේ නැති බව මට අද වැටහුණා. තවද පතුල් දෙක නිවසක අත්තිවාරමසේ ශරීරයේ අත්තිවාරමයයි දැනුණා. දැන් මට සපත්තු නැතුව බොහෝ තැන්වල හා බොහෝ වේලාවල් ඇවිදීමට පහසුයි. ප්‍රියයි. සක්මනද රුචි. කුඩා කල සිට භාවනා කර ඇති මා ආනාපානයට බොහෝ ප්‍රිය කළා. නමුත් සක්මන ඉගෙන ගත්තාට පසු ආනාපානයට එතරම් කැමැත්තක් නැහැ. පරයන්කේ යෙදී සිටියද මගේ සිත නිතර ඉල්ලන්නේ සක්මනයි. සක්මනේ යෙදී සිටීමේදී තවදුරටත් ඇවිදිය නොහැකි ලෙස තෙහෙට්ටු විට පමණයි මා පරයන්කට එන්නේ. මේ විස්තර කළ ආකාරයට පළවෙනි ප්‍රශ්නය සක්මනේදී දැනෙන අත්දැකීම් පිළිබඳ ඔබ වහන්සේගේ අදහස් බලාපොරොත්තු වෙමි. දෙවැනි ප්‍රශ්නේ දැන් ආනාපානයට ඇති රුචිය සක්මන් භාවනාවට හැරවි තිබීම සුදුසු තත්වයක්ද? ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සහ නිර්වාණ සම්පත් ලැබේවා. සක්මනේ පරියන්කේ නිකන් සංසන්දනය කළොත් සක්මන වීර්යයට බරයි සමාධිය පරියන්කේ ලැබෙනවා. ඒ වගේම නිදිමත වගේ දේවල් වලට පරියන්කේ හොඳ නැහැ. සක්මන හොඳයි. සක්මන් කරනවා නිදිමත කඩලා යනවා. හුඟක් වෙලාවට වෙන්නේ පරියංග විතරක් කරලා සක්මන් නොකරපු එකනට සක්මන් කරලා ඒකේ ආනිසංස දැනෙන්න පටන් ගත්තාම බොහොම ප්‍රේමයක් හට ගන්නවා. නමුත් හොඳම දේ තමයි සක්මනා පරියංගය සමබර වෙන්න ඕනේ. හැබැයි පරියංග සක්මන ඉස්සර වෙන්න ඕනේ. ඊගාට පරියංග එන්න ඕනේ. මේ දෙක සක්මනයි පරියංකයි මතක් කරන්නේ බත් කන්න ඉසලා අත හොදනවා වගේ කිය. අතේදීම සක්මන වගේ. ඊට පස්සේ අත හොදලා බත් කරනවා වගේ පරියංකය. නැත්නම් ක්‍රීඩා කරන අය ඉසලා පිටි වටේ දුවලා ඇඟ රත් කර ගන්නවා. රත් කරුවට පස්සේ තමයි ඉසව්වට යන්නේ. ඒත් ඒ වගේ ඇඟ රත් කරන වෝමින් අප් එක තමයි සක්මන. නැත්නම් කාලයක් නතර කර තිබුණු වාහනයක් පාට දාන්න ඉස්සලා එන්ජින් එක ස්ටාර්ට් කරලා ගමන ඉක්මනට යන්නේ නැහැ. ටිකක් වෙලා එන්ජින් එක රත් වෙන්න නැරලා එන්ජින් එකෙන්ම බැටරිය චාර්ජ් වෙන්න ඇරලා තමයි වාහනේට දාන්නේ. මොකද හුඟක්කල් <coughs> නතර වෙලා තිබුණ නිසා. ඒ වගේ තමයි හැම වෙලාවෙදිම අපි පරියන්කට යන්න ඉස්සෙල්ලා එන්ජින් එක රත් කරගන්න ඕනේ. බැටරිය චාර්ජ් කරගන්න ඕනේ. ඒ වගේ සක්මන් කරන්න. මේ තියෙන්නේ අසීමිත ප්‍රේමයක් කැමැත්තක් පහළ වෙච්ච එකක්. හොඳම දේ තමයි සක්මන්ට සමාන කාලයක් පරියන්කට දාන්න එතකොට වීර්ය සහ සමාධිය අතර සම්බරකාවයක් එනවා. මේ ජීවිතේ ලස්සන තියෙන්නේ ජීවිතේ සුන්දරත්වයේ තියෙන පදමේ. පොළොස් සම්බරක රසය ඉන්නේ පදමාවට පස්සේ. ඒට වැඩි මොනවා දැම්මත් රස වෙන්නේ ඒ පදම ගන්න අත්ගුණේ තියෙනවා. යොදලා යොදලා දැනගෙන අත්ගුණේ ගත්තට පස්සේ තේරෙයි වරින් වර මේ වගේ සක්මන්ට ආස වෙලා වෙලාවල් පරියන්කට ආස වෙන වෙලාවල් ඉන්නවා. නමුත් දෙක සමබර කිරීමේ ඒකට කියන ඒක රස කිරීමේ තදුපක විරිය වාහනතා එහෙම නැත්නම් භාවනා කරගෙන යනකොට වැඩෙන මේ ಗುಣධර්ම සමබර කිරීමෙන් තමයි අපි ආධ්‍යාත්මික ජීවිතයේ සුන්දරත්වයේ సౌందර්යය හොයාගන්නේ අසමබර වුණොත් අංශභාගකාරීකවල මේ ලොකු වීරියට ආසාවක් ලොකු සක්මණට ආසාවක් උපදේශය කියන්නේ දෙක සම්බර කරන්න කියන එකයි. මේ තොරතුරු ටික හොඳයි. සක්මන් නොකරපු නිසායි මෙච්චර ප්‍රේමයක් ඇවිල්ලා තියෙන්නේ. සක්මන පිළිබඳ තොරතුරුත් හොඳයි. එනමුත් දීර්ඝ කාලින වශයෙන් දෙක සම්බර කරන්න කියලා කියනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම මෙතෙක්කල් ආනාපාන සති භාවනාව වැඩුවමි. හුස්ම රැල්ල නොදැනී කය ආසේ පාවෙන්නක් මෙන් එක වේලාවක් දැනුන විට නැවත සමාධියට පැමිණ සිතට ප්‍රීතියක් ඇතිවේ. සිතේ සෑල්ලුවක් දැනේ. ඉන්පසු මම කළ යුත්තේ කුමක්දයි කාරණිකව පහදා දෙනසේක්වා. නිර්වන් සරණයි. ඔය දැබිච්ච ප්‍රීතිය නැති කරගන්න මොනවා හරි කරන්න. එච්චරයි කියන්නේ තියෙන්නේ. අමාරුවේ ලබාගත ප්‍රීතිය ආයෙ ටිකක් අක්ක කරගන්න එකයි තියෙන්නේ. ඒ නිසා ප්‍රීතිය හොඳ නැත්තම් තමයි යහන්න ඕනේ කරන්නේ. ප්‍රීතිය හොඳ නම් ප්‍රීතිය වඩන්න. ප්‍රීතිය හොඳ නැත්තම් පෑදීදියට බොරදී ටිකක් දාගන්න එකයි තියෙන්නේ. බෝධෝද මඩිය දානකොට ඔය ප්‍රීතිය නැතිලා යනවා. ඒක නිසා ඒ ප්‍රීතිය පිළිබඳව Tamanට දැනෙන අදහස බලන්න. මේක හොඳ නැහැ. ධාර්මිකයිනේ. සාධාරණේ ලැබලා තියෙන ප්‍රතිපදාවෙන් ආයෙනම් කරන්න. ප්‍රීතිය හොඳ නැත්තම් කලවල කලවම් කරන්න. වෙන දෙයකට දාන්න. ඒ නිසා ඉදිරිපත් වෙන දෙයට Taman දක්වන ආකල්පය අනුව තමයි අපි ඒ දෙයින් ඒක ආනිසංසයක්ද නරක දෙයක්ද කියලා දන්නේ. අහගෙන ඉන්න එකට තේරෙන්නේ නැහැ ඒක. මේ ප්‍රීතිය පහළ වීම මත්පැන් බීලා සතුම් මරලා හොරකම් කරලා කාමීත්‍යාචාරය හරහා ගන්නවනම් ඒක අසාධාරණයි අධාර්මිකයි මේ ලැබෙන ප්‍රීතිය එහෙම දුස්චරිතවලින් නෙවෙයි ලැබිලා තියෙන්නේ එහෙමනම් කාටවත් හානියක් නැත්තම් මේ දුක්ඛිත ජීවිතයට අවශ්‍යයි ටිකක් ඒ ප්‍රීතිය ඒක සමවර වෙන්න අයින්ට ඒක ලැබෙන වෙලාවදී බෝ කරගන්න පුළුවන් තරම් හැබැයි ඒකට කෑදර වෙන්නේ නැතුව මේක ප්‍රීතිය බවක් දන්නවා ප්‍රීතියේ ලොල් ගතියක් තේරෙනවා ඇලි බැඳි ගන්න ඇලි බැඳි ගන්න ගතියක් තේරෙනවා ඒ දැනගෙන ඒකට ඇලි බැඳි ගන්න නැතුව වඩන්න පුළුවන් නම් ජීවිතයට අවශ්‍ය කරන මේ බැටරිය charge කරනා වගේ අවශ්‍ය කරනා වූ ඉදිරියට යන්න තියෙන උනන්දුව මේක නිසා වැඩි වෙනවා. ඒක පුළුවන් හම්බ වෙච්ච වෙලාවක වඩා ගන්න. හැබැයි ඒකට දාස නොවි. ඒකට ගැති නොවි. ප්‍රීති පිළිබඳ බයක් එනවනම් විතරක් ඒක පොඩ්ඩක් හලාපලා දාන්න. ගරු ස්වාමින් වහන්සේ දිගු කලක සිට තුනටි වේදනාවකින් පෙළෙන අයෙක් මි. සක්මණේ වැඩි වේලාවක් ගත කළත් පරයන්කේ වැඩි වේලාවක් ගත කළත් මෙම වේදනාව දරුණු ලෙස මතුවේ. එම වේදනාවන් නිසා සතිය අරමුණෙන් බැහැරව යයි. එවිට අසහායති උපදේශ පරිදි මේ වේදනාව මම නොවේ, මගේ නොවේ ආදි වශයෙන් මෙනෙහි කරමි. එවිට එම වේදනාව ආබාධයේ පවතින තැනින් සිත වෙතට මාරු වෙන බව දැනේ. එහෙත් සිත ගැඹුරු ලෙස සතියෙන් පිටුවාගත් විට එම වේදනාව බලපාන්නේ නැත. මේ සම්බන්ධයෙන් මිදිය හැකි ආකාරයක් සඳහා සක්මන හා පරයන්කය අසුරවා ගන්නා ආකාරය සඳහා උපදේශ පතමි. මේකෙදී කියලා තියෙන විදිහට <clears throat> වේදනාව වෙනකොට සතිය කැඩෙනවයි කියලා තියෙනවා. කවදාකවත් වෙන්නේ නැහැ. වේදනාව වෙනකොට සතිය වැඩෙනවා. පිට යන්නෙම නෑ හිත. ඵලයන් කිව්වත් යන්නේ ඒ නිසා වේදනාව වෙනකොට සතිය කැඩෙනවයි කියලා කියනවනේ ඒක හොඳට නිරීක්ෂණය කළ කරපු එකක් නෙවෙයි. එහෙමනම් කායන පසනාවට පස්සේ වේදනාවට පසනාව තියන්න බෑ සරුවත් යනවා. ඒ නිසා මතක තියාගන්න වේදනාව ආවයි කියලා කියන්නේ ඵලයන් කිව්වත් පිට යන්නේ හිත. ඒ නිසා වේදනාව නිසා සතිය වැඩෙන එක නෙවෙයි කැඩෙන එක නෙවෙයි තියෙන්නේ. මේ භාවනා කරනකොට වේදනාව නොආයුතුයි කියලා අපේ මෝඩ මතයක් තියෙනවා. එහෙම නෙවෙයි වෙන්නේ. තියෙන වේදනාව උද්දීපන වෙනවා. වඩා ප්‍රනීත වෙනවා. ඒකට ලෑස්ති වෙලා ගියොත් මේ වේදනාව විචර ප්‍රසද්දව දැනෙන්නේ හිත හොඳට මේකට ප්‍රනීත වෙච්ච නිසායි වේදනාවල වෙනසක් නෙවෙයි තියෙන එක දිහා ප්‍රනීත වෙච්ච ඉඳුරංගයෙන් බලන නිසා සතියෙන් බලන නිසායි කියලා වේදනාව දිහා බැලුවොත් මේ ප්‍රකාශය අයින් කරાવી වේදනාව පැමිණීම නිසා සතිය කැඩෙනවායි කියන එක අත්‍යවශ්‍ය අනිවාර්ය අංගයක් නෙවෙයි. ඒකේ අනිත් පැත්තයි බොහෝ විට සිද්ධ වෙන්නේ. වේදනාව වෙනකොට සතිය වැඩෙනවා. ඉතින් ඒ මේක ඒතර කායනුපසනාවේ වේදනාවට වසනකට මාරු වීමක්. ඒ නිසා ඒකට පිළියම් හොයන්න යන්න එපා. මේක භාවනාවේ දියුණුවක්. වෙන්ද නොදැනිච්ච නොදැකිච්ච පුංචි දේවල් කන්නරිය දාලා බලනකොට සියුම් දේවල් පේනවා. එනතන් සුදුහුණු ගාපු පිටියක ලැපයක් වටනොත් හොඳට පේනවා. මඩ ගෑවිච්ච පිටියක මඩ වැටුණාට ගෑවෙන්නේ නැහැ. දැනෙන්නේ නැහැ. මේ හිතේ ඉදිරියට යනකොට කය ගැන රූප කය විතරක් නෙවෙයි වේදනා කය, නාම කය පිළිබඳව ගොඩාක් විස්තර දන්නවා. ඒක සතියේ කැඩීමක් නෙවෙයි, ඒකාන්තෙම සතිය වැඩිවීමක්. ඒ අමතරව, ඊට අමතරව අටුවාචාරින් වහන්සේලා පෙන්නනවා භාවනාදී වේදනා වැඩෙනවා. නමුත් කවදාකවත් දරා ගන්න බැරි මට්ටමට යන්නේ නැහැ. භාවනාවේ වැඩෙන වේදනාව වෙනතට වැඩිය ප්‍රකටයි. වෙන්දට බොහොම විස්තර කියන්න පුළුවන්. නමුත් දරා ගන්න බැරි වෙන්නේ ඒක උදාහරණයකට කියන්නේ වට්ටක්ක වැලක විශාල ගෙඩි හැදෙනවා. නමුත් කවදාකවත් වැලට දරන්න බැරි ගෙඩි හැදෙන්නේ නැහැ වට්ටක්ක වැලේ. වට්ටක් වැල ගෙඩි හැදෙනවා. ගෙඩි වට්ටක්ක වැලේ හෙඩියර තමයි ගෙඩි හැදෙන නිසා අපිට මේ ජීවිතේ කවදාකවත් නොදැරිය හැකි වේදනාවක් නැහැ. බය තියෙන්නේ ඇයි මේ භාවනා කරන මට වේදනায় ඉන්නේ කියලා. එහෙමනම් හිත වැටෙනවා. අන්තික මේ වේදනාව යනකොට මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මෙ නෙවෙයි කියලා කියන්නේ තන්නේ ද්වේෂේ. ඒ උපදෙස් නැහැ පොත්වල. නැද්දකින් නොබතන් නොදෝමකින් කියන වේදනාව වෙනකොට. සැප වේදනාවට අනිෙන්න එපා යන්න කියලා බාර ගන්නවා. ඕව ඕ භාවනා උපදෙස් නෙමෙයි මේ Taman හදාගත්ත දේවල් කණ්ඩ ඕනවට. වේදනාවලට මම නෙමෙයි මගේ නෙමෙයි ආත්මය කියලා හරියන්නේ නැහැ. දැන් වේදනාව ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ විදිහට මට පෙළනවා මේ විදිහට තවනවා මේ විදිහට දවනවා මෙන්න වේදනාවේ ප්‍රകൃතිය. මෙන්න වේදනාවේ ස්වභාව ලක්ෂණ කියලා එක දිහා බැලුවොත් වෙන්දටි පොඩ්ඩක් එක චිත්තක්ෂණයක් ඒක ජයග්‍රහණය. මේක වේදනාව තල්ලු කරන්න උත්සාහ කරනවා කියලා කියන්නේ යට තියෙන ද්වේෂය. යට තියෙන ද්වේෂ අනුසය. ඒක තියෙන තාක්කල් කවදාකවත් වේදනාව දිහා බලන්න බෑ. බැලුවට පේන්නේ නැහැ. පේන්නේ අර ද්වේෂ අනුසයෙන් මායාවිච්ච එක. නිසා ද්වේෂ අනුසය දැනගෙන නෑ මේ වේදනාවෙන් මට අර හදාගත්ත දරුවා මැරුණාට පස්සේ අම්මා කෙනෙකුට වේදනාව වගේ පණිවිඩයක් දෙන්නයි මට මට ගැඹුරක් පෙන්වන්නයි අඹ ආවේ පණිවිඩය කියන්නේ කියලා ඵලයන් මට ඒවා මම නෙවෙයි කියලා හරියන්නේ නැහැ. එතකොට වේදනාව අපි ඇවිල්ලා අපිව නගා හිටවනවා. උසස් තත්යකටපත් කරනවා. ඒක චිත්තක්ෂණ මට්ටමින් කරන්න. ගොඩාක් කළ වේදනාව කාගෙන ඉන්න එපා. මොකද වෙනදට වඩා චිත්තක්ෂණයක් මම මේ ශරීර ධර්මවා කියලා ගියොත් මතක තියාගෙන ඉන්න චතුරාර්ය සත්‍ය ඉස්සල්ලාම තියෙන දුක්ඛ වේදනාව. දුක්ඛ සත්‍යය. ඉතින් මේ වේදනා මාර්ගයෙන් සත්‍ය Tamanට එනකොට දොර වැහුවොත් මොකද කියන්නේ? මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි ඵලයයි යන්න කිව්වොත් කොහෙද දුක්ඛ සත්‍යයක් අවබෝධ කරන්නේ දුක්ඛ සත්‍ය අවබෝධ කරනවා නම් තමයි තේරෙයි වෙනදට වඩා ප්‍රදේශයක් දුක් දරාගෙන සත්‍ය පවත්වන්න පුළුවන් ඒක වැඩෙනවා නම් ඊට වැඩිය දෙයක් නෑ සාසනය කියලා අපි හිතානින් අපි දන් දෙන නිසා අපි සීල් රකින්න නිසා අපිට වේදනාවක් නොආ යුතුයි කියලා වේදනාවක් දන්නේ මේ ඉන්නේ ගෑනු කෙනෙකුටද පිටිම කෙනෙකුටද සිල්වන්තයෙකුටද වේදනාව එක්කටවත් මායින් කරන දේවල් නෙවෙයි අනාත්ම ධර්මයි ඒ නිසා කොයි දේ ආවත් දරා කියන්නේ ඉදිරියට යන ශක්තිය වැඩෙනවනම් දිනුවක් කියලා බාර ගන්න. ගරු ස්වාමින් වහන්සේ ඊයේ ඔබ වහන්සේ උපදෙස් දුන් අයුරින් වැඩි හුස්ම වාර ගණනක් සිතේ කාර්මුණී තබා ගැනීමට උත්සාහ ගතිමි. හුස්ම වාර 15ක් පමණ ගත් පසු නොයෙකුත් එකකට එකක් නොගැලපෙන විකාර රූපී සිතුවිලි හා පරයාසිතේ නැගෙන්නට විය. එවිටම උඩුකය පාලනයේ බිගී කඩා වැටෙන බවක් හැඟිනි. වරහන් ඇතුළේ නිදි කිරා වැටෙන මේ විටමෙන් සමග සිත හුස්මට යෙදෙව්වද හුස්ම වාර දෙකකදී තුනකදී නැවත වෙනස් සිතුවිලි පහළ වී නිදි කිරා වැටේ. අද දහවල් වනතුරුම මෙසේ වූ නිසා සිත එකඟ කර ගැනීමට දැඩි අධිෂ්ඨානයක පීඨා සවස භාවනාව පටන් ගතිමි. එවිට පටන්ගත් මොහොතේ සිට බොහෝ වේලාවක් යනතුරු සිත එහෙමේ නොගිය බවත් නිදා නොවැටුණු බවත් දැනගතිමි. දිගටම හුස්ම වරණ ඇතුළේ නාසය අග දෙස සිත යොමා සිටි නමුත් හුස්ම නොදැනී හෝ අඩු වී ගියේ නැත. වහන්සේගේ ධර්මදේශනාවේදී මට තේරුම් ගියේ මා තවදුරටත් මෙය ඉවසිල්ලෙන් පුරුදු කළහොත් සිත එම අරමුණෙහිම දිගටම පිහිටුවා සමාධිමත් කරගත හැකි බවයි. වැරද්දක් ඇතොත් කරුණාවෙන් පෙන්වා දෙන සේක්වා. ත්‍රිවන් සරණයි. අන්තිම වාක්‍යයේ ඉස්සලා වාක්‍යය මේක දිගට කරන කිය සමාධියක් නෙවෙයි සතිය වැඩිනවා කියලා මතක තියාගන්න. මේ අපි කරන උත්සාහය සමාධිය සඳහා කරන සටනක් නෙවෙයි. සතිය වඩා ගැනීමකට කරන සටනක් ඉසල නිදිමත වගේ ගැති පේනවා. ඒකට ආනපානෙමයි ඉන්නේ. ඒත් හිත ඇකිලෙන පැත්තට යනවා. ඊට පස්සේ දැනගත්තොත් දැන් මගේ එක පැත්තක වැඩේ හරි ආනපානෙත් එක්ක යාළු වෙනවා. නමුත් යාළු වුණාම ආනපනේ රසවත් අරමුණක් නොවෙන නිසා හිත සැඟවි ගන්නවා. ආ මම ඒකට ලෑස්තිලා යන්න ඕනේ කියලා කියොත් හිත සැඟවි ගන්නෙත් නැහැ. ආනපන බොහෝ වෙලා පවත්වාගෙන යන්න පුළුවන්. ඊට පස්සේ තව තව දුරටත් අර ලියලා තියෙන විදිහටම උනන්දුවෙන් කරගෙන ගියොත් දැන් තමන්න තියෙන තමන් ආරක්ෂක ස්ථානක ඉන්නේ කියලා. මගේ හිතට දැන් ආනපනත් එක මුණට මුණ දාලා ඉන්නා තාකල් රාග ද්වේෂ මොහොනේ හරියට වෙඩි නවදින කුටීරයක් ඇතුළටලා ඉන්නවා වගේ. එහෙම නැත්නම් යුද පිටියේ තියෙන බංකරයක් ඇතුළට ගිහිල්ලා ඉන්නවා වගේ. ඒතර තමයි දැනගන්නවා ආරක්ෂක ස්ථානයක් හදාගන්න පුරුදු කරලා අරමුණ තමන්ට ക്ഷേම භූමියක් වෙනවා. ඒ ආරසා හිත ඒ විශ්වසනීය හිත ආවට පස්සේ තමයි ආනපන සංසිඳෙන්න පටන් ගන්න. එහෙම ඒත් එන්නේ නැති තාක්කල් ඒ ආරක්ෂක හිත එන්නේ නැති තාක්කල් ආනපන සංසිඳීමක් නොවෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා ලියලා තියෙන විදිහට දිගට කරගෙන යන්න සමාධියට ඉස්සල්ලා සතියේ වර්ධනය Tamanටම තේරෙන පටන් ගන්නගනි. ඒක තමයි අපේ මේ වැඩමුළුවේ පරමාර්ථය ඒකේ ප්‍රතිඵලයක් විදිහට සමාධිය එන්න පුළුවන්. ඒ නිසා අපේ පළවෙනිම කෘත්‍යය තමයි සතිය වඩා ගන්න. ගරු ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ පෙර දින දුන් උපදේශ පරිදි පරයන්කේදී ආශ්වාස ප්‍රශ්වාස නැති නැතිවන අවස්ථාවේදී ඇතිවන නිදිමත ස්වභාවය වළක්වා ගැනීමට සමත් වීමි. හුස්ම රැල්ල වෙතට සිත යොමු කරගෙන සිටන විට ශරීරයේ සැහැල්ලු විය. එහෙත් සිතට පිඬුණු මස් ගොබයක් පිම්බීම හැකිලිය වැනි අවස්ථාවක් ඇතිවිය. එයද ක්‍රමෙන් තුනී වන ආකාරය දැනුනි. අවසානයේදී ටික වේලාවක් කිසිදු දෙයක් නොදැනුණා වැනි තත්වයක සිට වරන් ඇතුලේ තප්පර කීපක් විය හැක. නැවත කුඩා ආලෝකයක් ඉදිරිපිට ඇති වී එය ක්‍රමෙන් විශාල වී නැති වී ගියා. සියල්ල ඇති වී නැති වී යන බව මෙනෙහි කරා. නැවත ආනාපාන සතියට පිවිසීමට උත්සාහ කළා. නමුත් එය අසාර්ථක විය. සිතට වෙහෙසකාරී බවක් දැනුණා. නමුත් තප්පර කිහිපයකදී දැනුණ විවේකය නිදහස වටිනා බව තේරුණා. මේ අවස්ථාවේදී අනුගමනය කළ ආකාරයේ වැරදි නිවැරදි භාවය පාදා දෙන්න. තෙරුවන් සරණයි. තිබුණට වැඩිය දක්ෂකමක් තිබිලා තියෙනවා. නමුත් මේකට නැවත නැවත ලෑස්තිලා ගියොත් ඔయిత ඉස්සරහට යන්න මේකටත් වැඩිය දක්ෂ විදියට ඇති වෙච්ච පිරිසුදුකම ඇතිවෙච්ච විවේකයේ බොහෝ වෙලා පවත්වාගෙන ගැනීමේ දක්ෂකම් ඇති නමුත් මේක තමයි වැදගත්ම තැන. දැන් වැඩේ පටන් ගන්න ඕනේ මේක කරන්න ඕනේ කියලා දැනিলা තියෙනවා. තාම සාර්ථක ප්‍රතිඵල ලැබිලා නැහැ. නමුත් අනිවාර්යයෙන් මේ ක්‍රමවේදේ පාවිච්චි කරන්න කරන්න තමන් මේ පද්ධතිය මේ කරන වැඩපිළිවෙල පිළිබඳව වශී භාවයක් එන්න පටන් ගන්නවා. ප්‍රගුණ කරන එකයි කරන්න තියෙන්නේ. ප්‍රගුණ කරන්න කරන්න කරන්න කීකරු කරගත්ත අස්වෙක්, කීකරු කරගත්ත හරකෙක්, ගෙන් වැඩ ගන්නවා වගේ කීකරු වුණාට පස්සේ දිගට මෙයා සේවය සලසන. ලිඛිත ප්‍රශ්නේ පමණයි. ඔව් අපි හරියටම පැයක් විතර වගේ කාලය ගත කරලා තියෙනවා ලිඛිත ප්‍රශ්න සඳහා. ඉතින් කාට හරි මේ අවශ්‍යතාවයක් තියෙනවා නම් ඊට මේ මැත්තේ තවත් ප්‍රශ්න නැත්නම් කමඨාන් සුද්ධ කියන නැත්නම් ප්‍රකාශන තියෙනවා නම් ඒක සඳහා කාලය ගන්න. එහෙම නැත්නම් අපි මෙතනින් කමඨාන් සුද්ධ කිරීමේ සතිವಾರය સમાપ્ત කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. හොඳයි ඔක්කොම තියෙන නිසද්ද භාවයේ නිසා අපි මේක කමඨාන් සුද්ධ කිරීමේ සතිವಾರයේ સમાප්ති බව සටහන් කරනවා සම්බන්ධ වෙච්ච සීල් දෙනාටම තෙරුවන් සරණයි